ධර්මානුශාසනාව උතුම් වූ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම සඳහා අද වැඩමාන්ටේ දිනේ අතිපූජනීය එල්ලාවල විතනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපට්ටි අංග දේශනාවයි දේශකයන්න් වහන්සේ පසුගිය සති කිහිපය තුළ දේශනා කළේ समन्त चक्रवालेषु अत्रागच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृणन्तु सगमुकदम् ධම්මශ්‍රවණකාලෝ අයං බදන්තා ධම්මශ්‍රවණකාලෝ අයං බදන්තා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 ගුවන් විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කරන සෙනසුරාදා ධර්ම දේශනාවට සවන් දීමට සෑම දිනම සූදානම් වෙලා සිටින්නේ මේ දේශනා මාලාවේ මීට පෙර සති පහක් හතරක් පමණ සෝතාපට්ටි අංග සූත්‍රය යටතේ ධර්ම කාරණා පැහැදිලි කරගෙන ආවා. අද දවසේ එම දේශනා මාලාවෙන් පස්වෙනි දේශනය අපි මතක් කරලා දුන්නා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා උන්වහන්සේගේ ශාසනයේ අතීතයේ වර්තමානයේ හෝ අනාගතයේ පහළ වෙන ඕනෑම ශ්‍රාවකයේ ගිහි හෝ පැවිදි සෝතාපන්න තත්ත්වයට පත් වෙන්න අංග හතරක් සම්පූර්ණ විය යුතුයි ඒ අංග අංග හතර නම් කරලා තියෙන්නේ සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය හා ධම්මානුධම්ම ප්‍රතිපදාව වශයෙන්. මෙහිදී මේ කාරණාවල සුවිශේෂී වර්තමානයේ බෞද්ධයා වැඩියෙන් හඳුනා නොගත්ත සෝතාපට්ටි අංගය වන්නේ යෝනිසෝ මනසිකාරයයි. අපි මේ යෝනිසෝ මනස්කාරය කුමක්ද කියලා පළමුව පැහැදිලි කරා. ඒකම මේ යෝනිසෝ මනස්කාරයේ ශ්‍රාවකයේ පුරුදු පුහුණු කිරීම සඳහා සතිපට්ඨාන භාවනාව ඒකායන මාර්ගය වෙනවා. ඒ යෝනිසෝ මනස්කාරයේ ශ්‍රාවකයේ පුරුදු පුහුණු කරගෙන යනකොට ඒ අවස්ථාවේදී ගැටලු සහගත වෙන තැන් තියෙනවා. ඒ ගැටලු සහගත වෙන තැන් තමයි මේ යෝනිසෝ මනසිකාරයට විරුද්ධව කටයුතු කරන ධර්මතා සංසාරගත සත්‍යය තුල පවතින. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ යෝනිසෝ මනසිකාරයට විරුද්ධකම් කරන ධර්මතා 10ක් මාරපාක්ෂික ධර්ම වශයෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා. මාරපාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ඒ මාරපාක්ෂික ධර්ම 10ේ ධර්මතා හතරක් පිළිබඳව මේ දක්වා අපි පැහැදිලි කරගෙන ගියා. මුලින්ම මේ සසර අතිපට්ඨානේ වඩලා යම්කිසි ශ්‍රාවකයෙක් යෝනිසෝ මනසිකාර්යය පුරුදු පුහුණු කරගෙන යනවා නම් පළමුව ඒ යෝනිසෝ මනසිකාර්යයට විරුද්ධව මාර පාක්ෂික ධර්මයේ වෙන්නේ කාමයයි. කාමයේ පිළිබඳව අපි හැඳින්නුවා. ඒ කාමයේ නැමැති මායයට අසු වෙන්නේ නැතුව තවදුරටත් ඒ ශ්‍රාවකයා යෝනිසෝමනසිකාරයේ පුරුදු කරගෙන යනවා නම් දෙවනි මාරපාක්ෂික ධර්මයේ වන අරතියට අහු වෙනවා. අරති කියන්නේ අධි කුසලයට අකමැති වීම කියලා පැහැදිලි කරා. ඒ කියන්නේ සතර හතිපට්ඨාන භාවනාවට වැඩිය ඒ ශ්‍රාවකයාට හිතෙනවා වටිනාකමක් තේරෙන්න පටන් ගන්නවා සමත භාවනාවක් කරන්න. එහෙම නැත්නම් සීලය ගැන වැඩි වටිනාකමක් හිතිලා අර භාවනාව අත්හරිනවා. ඒක අර්ථයයි. එහෙමත් නැත්නම් ආමිෂ පින්කමක වටිනාකමක් ඒ ශ්‍රාවකයාට තේරිලා අර තමන් කරගෙන යන සතරත් වට්ටානිය නවත්තනවා. මෙන්න මේ ආකාරයටයි අරතිය ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තුන්වෙනි මාර්ගය ගැනත් අපි මීට පෙර මතක් කරා. ඕනම් මිනිස්සෙක් තමන්ගේ උත්සාහයෙන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නපු යෝනිසෝ මනසිකාරය වඩ아가න යන්නේ සතිපට්ඨාන භාවනාවක් පුරුදු පුහුණු කරනකොට manussත්වයට ආවේනික වෙච්ච තුන්වෙනි මාර්යා ක්‍රියාත්මක වෙනවා. එය සාපිපාසාවයි. නමුත් මේ තුන්වෙනි මාර්යාගේ සුවිශේෂී ගතියක් තියෙනවා. ඒ හැම වෙලේම කාමයේ අර්ථය වගේ සෑම මොහොතකම ක්‍රියාත්මක වෙන්න බෑ. manussත්වයේ උඩ Tamanට කුසගිනි පිපාස දැනෙන වැටහෙන කාලයක් තියෙනවා. ඒ කාලය Taman තෝරා බේරාගෙන කුසගිනි නිවාගෙන පිපාසය නිවාගෙන මේ සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීම තුළ අරතිය නැමැති මා මේ සාපිපාසාව නැමැති මායාවෙන් බේරෙන්න පුළුවන් සෑහෙන කාලයකට. එය ආහාර පාන ආදී ගැනීමෙන් අහක් කරගන්නත් පුළුවන්. ඊළඟට මේ මාර්ය තුන් දෙනාටම හසු වෙන්නේ නැතුව යම්කිසි ශ්‍රාවකයේ සතිපට්ඨාන භාවනාව වඩ아가ගෙන යනවා නම් හතරවෙනි මාර්යා ඒ භාවනාව විනාශ කරලා දානවා. ඒ හතරවෙනි මාර්යා කියන්නේ පරේෂණ තෘෂ්ණාවයි. පරේෂණ තෘෂ්ණාව වර්තමානයේ භයානකම මාර්ගය. ගාක් පින්වතුන්ට මේ මුල් මාර්ය තුන් දෙනාගෙන් බේරිලා බුදුහාමුදුරන්ගේ බුදුහාඳුරෝ පෙන්නන සතිපට්ඨාන භාවනාව වඩන්න පුළුවන්. නමුත් වර්තමානයේ අනිවාර්යයෙන්ම මේ පරේෂණ තෘෂ්ණාවට හැමදෙනාම මුහුණ දෙනවා. පරේෂණ තෘෂ්ණාව කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. පරේෂණ තෘෂ්ණාව කියන්නේ <coughs> පරේෂණ තෘෂ්ණාව වශයෙන් හඳුන්වන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මාර්ගය පිළිගන්න බැරුව තමන් හදාරපු ධර්මයක් හරි බුදුහාමුදුරුවෝම දේශනා කරපු වෙනත් ධර්ම කාරණා සමග මේ කරගෙන යන භාවනාව සංසන්දනය කිරීමක් හෝ නැත්නම් වෙනත් පුජ්‍යලය ලබාගත්තේ අධ්‍යක්ීම් පිළිබඳව තමන් සිදු කරන භාවනාව සංසන්දනය කිරීම කරන විදිය හරිද වඩාත් හොඳ ක්‍රමය මොකද්ද මේක කරන විදිහෙන්ද වැඩි පල්ල ලැබෙන්නේ ඉක්මනින් දියුණු වෙන්නේ ඔය ආදී වශයෙන් ඒ සතිපට්ඨානයේ වඩන මොහොතේදී Tamante සිතුවිලි නැත්නම් එන සංකල්පනා පරේෂණ තෘෂ්ණාවයි මේ පරේෂණ තෘෂ්ණාව තුළ ශ්‍රාවකයා ඊටාම අසරණ තත්ත්වයටපත් වෙනවා. හේතුව යම් කිසි කෙනෙක් සක්මන් භාවනාව කරන අවස්ථාවේ පිටතින් බලන කිසිම ගුරුවරයෙකුටවත් තවත් කෙනෙකුටවත් මේ පරේෂණ තෘෂ්ණාවට නැති වෙච්චි ශ්‍රාවකයා හඳුනා ගන්න බෑ. බැලුව බැල්මට මේ කුජලයා බොහෝම හොඳට භාවනා කරමින් ඉන්නවා වාසේ පේනවා. වාඩි වෙලා භාවනා කරන අයගේ හුඟක් වෙලාවට බොහොම හොඳින් නිදිමතක් නැතුව ඇස් වහගෙන හොඳින් භාවනා කරන ලෙස පිටතින් බලන්නෙකුට පේනවා. නමුත් ඒ භාවනා වාඩි වීමකින් හෝ භාවනාවට වාඩි වීමකින් හෝ සක්මන් ආදී භාවනාවක් කරන වෙලාවක හෝ ඒ ශ්‍රාවකයාගේ මනස භාවනා කමඨහනේ නෙවෙයි තියෙන්නේ තමන් හදාගත්තේ සංකල්පනා වලින් පරේෂණයක් කරන්නේ මෙන්න මේ தත්ත්වය තමයි භයානකම මාර ස්වභාවය හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා උන්වහන්සේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍යය බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ නිවන. බුදුහාමුදුරුව අවබෝධ කරගත්ත නිවනට යන ඒකායන මාර්ගය. තවත් ශ්‍රාවකයෙකුට පරේෂණ කරන්න තරම් ඉතුරුවක් කරලා නැහැ. තව කෙනෙක් පරේෂණය කරලා බුදුහාමුදුරුව අවබෝධ කරගත්තේ ධර්මයේ පිළිබඳ අලුත් දෙයක් හොයන්න බෑ. අලුත් දෙයක් ලැබෙන්නේ නැහැ. එනිසාවෙන් කිසිම ශ්‍රාවකයෙකුට බුදුහාමුදුරෝ දීපු උපදේශ පරේෂණයට ලක් කිරීමකට ගියොත් එයා ඒ ධර්මයෙන් මේ ජීවිතයේ ඵල ප්‍රයෝජන ගන්න බැරි කෙනෙක් බවට හැරෙනවා ඒකාන්තයි. ඉන්නේ වගේ දරුණුම මාරයක් තමයි මේ පරේෂණ තෘෂ්ණාව. නමුත් බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන් ධර්මයේ කෙරෙහි ගෞරවයෙන් යම්කිසි ගිහි හෝ පැවිදි ශ්‍රාවකයෙක් මේ සතිපට්ඨාන භාවනා ක්‍රමය වඩාගෙන යනකොට මේ පරිේශන තෘෂ්ණාවෙන් ඉවත් වුණොත් ඒ වෙනකොට මාර්ය හතර දිනක් යටපත් වෙන්න ඕනේ එහෙමනම් මුලින්ම කාමයේ නැමැති මාර්යයන් යටපත් උනේ නැත්නම් අරතියෙන් තහුවෙන්නේ අරතියයි කාමයයි දෙකම යටපත් වුණොත් තමයි සාපිපාසාවට අහු වෙන්නේ. සාපිපාසාවයි අරතියයි කාමයයි කියන මාර්ය තුන්දෙනාම නැති තැනදී තමයි පරේෂණ තෘෂ්ණාවට අහු වෙන්නේ. දැන් පරේෂණ තෘෂ්ණාවට ශ්‍රාවකය අහුනේ නැත්නම් පස්වෙනි මාර්යා විසින් තමයි මේ තමන් කරගෙන යන සතිපට්ඨාන භාවනා යෝනිසෝ මනසිකාරය නැති කරලා දාන්නේ. විනාශ කරලා දාන්නේ. මේ පස්වෙනි මායයා 아무ත දෙයක් නෙවෙයි. අපි හැමදාම දන්න අපි ළඟම තියෙන ධර්මතාවය. ඒ ධර්මතාවය බුදුහාමුදුරුවෝ පෙන්නනවා තීන මිද්දය. තීන මිද්දය කියන්නේ නිදිමත. මේ නිදිමතට හැකියාව තියෙනවා ලෝකයේ මිනිස්යාගේ සියලු ක්‍රියාකාරීත්වය නවත්තන්න. මේ තීන මිද්දේ කියන්නේ විශේෂ ධර්මයක්. කාම ලෝකයේ තුල මිනිස්යා තුල ප්‍රකට ධර්මයක්. තිරිසන් සත්තු තුලත් ප්‍රකට ධර්මයක්. ආවේනික ධර්මයක්, උරුම ධර්මයක් තීන මිද්දේ. දැන් ඕනම මිනිස්සෙකුට තමන්ගේ හැකියාව මත ශිල්පීය ඥානය මත කුමන හෝ ශිල්පීය ඥානයක් ලබා ගන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපනික ඥානයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ශාස්ත්‍රීය දැනුමක් ලබා ගන්න පුළුවන්. මේ සියලුම මනුෂ්‍යයා අයෝනිසෝ මානසිකාර්ය පුහුණු කිරීමෙන් ලබා ගන්න. අයෝනිසෝ මානසිකාර්ය තුලයි මේ සියලු දැනුම අපිට ලැබෙන්නේ. යෝනිසෝ මානසිකාර්ය තුල ලැබෙන දැනුමක් නෑ. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වීමෙන් බුදුහාමුදුරු පෙන්නන ධර්මය යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන ධර්මය. යෝනිසෝ මනසිකාරය තුලින් කවදා හරි ලැබෙන ධර්මය යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. මේ ධර්මයේ හැටි යෝනිසෝ මනසිකාරය පවතින තැනකදී උපදින දෙයක් තවත් සංසාරයේට ඉතුරුවක් කරන්නේ ඒ මොහොතේ යෝනිසෝ මනසිකාරයේ තුල උපදින ධර්මය ඒ උපදින තැනම Nirodhaයටපත් වෙනවා. නමුත් අයෝනිසෝ මනසිකාරයේ තුල උපදින ධර්මය ඒ අයෝනිසෝ මනසිකාරය තුලම නිරුද්ධ වෙන්නේ විපාකයක් ඉතුරු කරලා නිරුද්ධ වෙනවා. විපාකයක් ඉතුරු කරලා නිරුද්ධ වෙනවා. විපාකයක් ඉතුරු කරලා නිරුද්ධ වෙනවා කියන්නේ සංසාරයක් ඉතුරු කරනවා. සංසාරයක් හදනවා. එහෙමනම් මේ අයෝනිසෝ මනසිකාරයේ තුල විපාකයක් ඉතුරු කරලා නිරුද්ධ වෙන ධම්ම නැත්නම් ධර්මතාවය යංකින්චි සම්මුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන හේතුඵල ධහමට ගැලපෙන්නේ. හේතුඵල ධර්මයෙන් විරුද්ධ වෙච්ච දෙයක්. මොකද මේ දෙයක් ඉතුරු කරනවා. දැන් යෝනිසෝ මනස්කාරයේ දිනු කරනවා ලබා ගන්න ධර්ම කවදාවත් අනාගතයට ඉතුරු කරන දෙයක් නෑ ප්‍රතිඵලයක් නෑ. නමුත් මේ තීන මිද්දේ කියන විශේෂ වූ ධර්මය මිනිස්යා තුල ක්‍රියාත්මක වෙන ධමයක්. මේ තීන මිද්දිය කියන දහමට පුළුවන් අයෝනිසෝ මනසිකාරයෙන් ලබා දීපු ඕනම ඉතුරු කරපු ප්‍රතිඵලයක් తాවකාලිකව නැති කරන්න. මෙහෙම ශක්තියක් තියෙනවා. ඒක මේ පින්වතුන්ගේ ජීවිතවලින් ඉගෙන ගන්න පුළුවන්. දැන් දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍ය කම වෛද්‍ය වෘත්තිය පුහුණුව ඒ වෛද්‍යවරයාට ලබා දුන්නේ අයෝනිසෝ මනසිකාරය. නමුත් මේ ඒ දක්ෂ වෛද්‍යවරයා ඒ දක්ෂතාවය සම්පූර්ණයෙන්ම නැති කරගන්නවා තීන මිද්‍ය තුලදී. එයාගේ දක්ෂතාවය නිදිමත වෙලාවට අහෝසි. දැන් වාහන රියදුරෙක් ඉන්න පුළුවන් දක්ෂ. නමුත් එයාගේ ඒ රියදුරු දක්ෂතාවය අහෝසි කරනවා තීන මිද්දේ. ඒවෙන් අනතුරු වෙනවා හැමදාම අපිට දකින්න පුළුවන්. දක්ෂ ඉංජිනේරුවෙක් ඉන්නවා. එයාගේ ඒ දැනුම, ඒ ශිල්පී ඥාණය තීන මිද්දේට නැති කරේ. දක්ෂ ගෘහණියක් ඉන්නවා ඒ ගෘහණියගේ දක්ෂතාවය නිදිමතට නැති කර හැකියි. එහෙනම් මේ ලෝකයේ ඕනම දක්ෂ කෙනෙක් තීන මිද්දේට යටත්. දැන් ඒ වගේ ප්‍රබල ධර්මයක් තීන මිද්දේ. තමන්ගේ හැකියාවල් පළපුරුදු හැම දෙයක්ම විනාශ කිරීමට හැකියාව තියෙන ධර්මයක් තීන මිද්දේ. නිදිමත දැන් මේ පින්වතුන්ටත් ඒක එහෙමමයි. මේ පින්වතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරාට තමගේ තීන මිද්දයට මේ ශ්‍රද්ධාව ගෞරවය නැති කරයි. නිදි කිරා වැට්ටිය. මේ ධර්මීය ඇහෙන්නේ නැතුව ඇහෙන தත්ත්වය අහක් කරයි. ඒ වගේම මේ තීන මිද්දයට මේ පින්වතුන් ආමිෂ පින්කමක් කරත් ඒ පින්කම නැති පින්කම නොකරන தත්ත්වයට තීන මිද්දයට හරවන්න පුළුවන්. එහෙනම් තීන මිද්දය ඕනම අකුසලයක් කරන වෙලාවේදී ඒ අකුසලේ නවත්තන්න පුළුවන්. ඕනම කුසලයක් කරන වෙලාවට තීන මිද්දයට පුළුවන් ඒ කුසලේ නවත්තන්න. දැන් ඔන්න ඒ බලපෑමම අ බුදුහාඳුනාගේ ශ්‍රාවකේ යෝනිසෝ මනසිකාරය පුරුදු කරනකොට සතිපට්ඨාන භාවනාවක් වඩනකොට ඒ භාවනාව වඩන කාලය තුලදී තීන මිද්දයට පුළුවන් ඒ භාවනාව විනාශ කරන්න. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ තීන මිද්දිය විසින් සතිපට්ඨාන භාවනාවක් යෝනිසෝ මනසිකාරයේ වැඩිවීමක් කඩාකප්පල් කරන්න නම් ඊට පෙර මාර්ය හතර දෙනෙක්ගෙන් ඒ ශ්‍රාවකයා බේරිලා ඉන්නවා. තීන මිද්දේට බලයක් එන්නේ ඊට පෙර මාර්යයන් මගින් ඒ භාවනාව විනාශයකට පත් කරේ නැත්නම් පමණයි. මේක වටින දෙයක්. මේක සැලකිය යුතු දෙයක් ශ්‍රාවකයා. මක් නිසාද? යම තේරුම් ගන්න ඕනේ තමන් භාවනා කරගෙන ඉදිරියට යනකොට භාවනා ආරම්භයේදී ආරම්භයේදී පමණක් නෙවෙයි ආරම්භ කරලා ටික දුරක් හෝ ටික කාලයක් සක්මන් භාවනාව කියලා උදාහරණයකට ගමු මේ භාවනාව කරගෙන යනකොට විනාඩි 10ක් 15කදී ඒ භාවනා කිරීම තුළින් නිදිමත ආවා නම් මුලින් මේ ශ්‍රාවකයා සතුටු විය යුතුයි. ධර්මානුකූලව සතුටු විය යුතුයි. හේතුවයි. තමන්ට මේ නිදිමත භාවනාවක් තුල එන්න නම් ඒ කරගෙන ආපු භාවනාව එතකන් සාර්ථකයි. හරියට කරලා තියෙනවා. තීන මිද්දේ කියන මායයා ගෙන් තව නිදිමත එන්නේ. නමුත් තීන මිද්දේ නැමැති මායя පස්වෙනි මායයයි. මේ පස්වෙනි මායයට බලයක් ලැබෙන්නේ හැකියාවක් ලැබෙන්නේ ඊට මුල් මායයෝ හතර දෙනාගේ නිදහස් වූ විටයි. ඒ මායය පරාජය වූ විටයි. එහෙනම් තීන මිද්දයි කියන මායයට අවස්ථාව එන්නේ පරේෂණ තෘෂ්ණාව නැති මායය ජයගත්තේ වේලාවක පමණයි. ඒ අනුව ශ්‍රාවකයාට සතුට වෙන්න පුළුවන්. මං කරගෙන යන භාවනාවේ දැන් නිදිමත ආවා කියන්නේ මේ වන විට මාර්ය හතර දෙනෙක් මම සිදු කරපු භාවනාවෙන් මර්ධනය කරලා තියෙනවා. මේ ගැන සතුටු වෙන්න. නමුත් එහෙම සතුටු වුණා කියලා මේ තීන මිද්දිය නැමැති මාර්යාගෙන් බේරෙන්න බෑ. ඒකට බුදුහාමුදුරෝ දීපු විකල්ප ක්‍රම භාවිතා කරන්න පරේෂණ දුස්නාව නැමැති මායාවෙන් බේරෙන්න නම් මෝඩය ආශ්‍රය භාවනා කර යුතුයි. Tamange දැනුම් එක්ක සංසන්දනය කරන්න හොඳ නැහැ. ඒ වගේම අනික් අයගේ අත්දැකීම් එක්ක කල්පනා කරන්න හොඳ නැහැ. පොත්පත්වල තිබිච්ච ධර්මකාරණා භාවනා කාලයේදී සලකන්න හොඳ නැහැ. පරේෂණ දුස්නාවේදී තෘෂ්ණාවේ නැමැති මායයට ආහාර වෙනවා. නමුත් තීන මිද්දේ කියන මායයට මේ දේවල් හරියන්නේ එතෙන්දී තීන මිද්දේ නැමැති මායාගෙන් බේරෙන්න බුදුහාමුදුරෝ දීපු උපදේශ තියෙනවා සාමාන්‍යයෙන් ඕනව ශ්‍රාවකයෙකුට. ඒවා සාරාංශ වශයෙන් වර්තමානයේ අපිට ගන්න පුළුවන් දැන් සක්මන් භාවනාවක යෙදී ඉන්න කෙනෙක් නම් ඒ යෙදී ඉන්න කෙනාට තීන මිද්‍ය නිදිමත ගතිය එනවා නම් සක්මන් භාවනා කරන විට ඒ ශ්‍රාවකයා තවදුරටත් සක්මන් කිරීම තුළ ඒ තීන මිද්‍ය වැඩි දියුණු වෙනවා ඒ ශ්‍රාවකයා කල යුත්තේ ඒ සක්මන් කරන ආකාරයෙන් මේ එකතර නවතින්න ඕනේ නැවතිලා තමන් ඉදිරියේ ඈත පරිසරය දිහා ටිකක් බලා ඉන්න ඕනේ. එහෙන් බලා ඉන්නකොට අර තීන මිත්‍ය අඩු වෙනවා. නිදිමත අඩු වෙනවා. අඩු වුණාට පස්සේ සක්මනේදී නැවත සක්මන් භාවනාව පටන් ගැනීමෙන් අර ශ්‍රාවකයාට තරමක් දුරට නැවත තීන මිද්දේ මායයට අහු වෙන්නේ නැතුව ඒ භාවනාව වැඩි දියුණු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒකම එවැනි ක්‍රමයකින් ඒ සක්මන් මළුවේම සක්මන් කරන තැනම ඇස් අරගෙන ඉඳලා ටිකක් වෙලා නැවත සක්මන පටන් ගන්නකොට නිදිමත එනවා නම් ඒ ශ්‍රාවකයා ඒ සක්මන් මළුව අත්හැරලා එහෙම නැත්නම් තමන් භාවනා කරපු මිදුලක් නම් මිදුලෙන් නැතුව වෙනත් මාර්ගයක හෝ වෙනත් ප්‍රදේශයක පරිසර සාධක තුල සාමාන්‍ය ඇවිදීමක් කරලා නැවතර සක්මන් භාවනාව සිදු කරන්න මේ ක්‍රමයට තීන මිද්දේ නැවති මාර්යා සක්මන් භාවනාවෙන් අහක් කරගන්න පුළුවන්. වාඩි වී භාවනා කරන කෙනෙක් ඇස් පියාගෙන ඉන්න කෙනෙකුට ඉක්මනින් තීන මිද්දේ කියන මාර්යාට කොටු වීම වෙනවා ආධුනික මට්ටමේ. එතෙන්දී <coughs> එතෙන්දී ශ්‍රාවකිට ශ්‍රාවකයා මේ විදිහට ක්‍රියාත්මක විය යුතු. අස්වාහකන භාවනා කරනකොට නිදිමත ගතිය එනවා දැනෙනවා නම් නිදි කිරා වැටෙනවා නම් පළමුවේ වාඩි වෙන භාවනාවට වාඩි වී ඉන්න ආසනයේ නැගිටින්න නැතුව ශ්‍රාවකයා භාවනා කමඨාණයේ සිට සතිය පවත්න්නේ නැතුව ඇස් ඇරිය යුතුයි. ඇස් දෙක ටික වෙලාවක් ඇහැරගෙන කෙලින් බලාගෙන වාඩි වෙලා ඉන්න. එහෙම ඉඳීම තුළ නිදිමත ගතිය අඩුයි. ඒ විදිහට නිදිමත ගතිය ගතිය අඩු වුණාට පස්සේ නැවත ඒ ඉඳගත් ඉඳගෙන ඉන්න විදිහටම නැවත භාවනාව පටන් ගන්න පුළුවන්. මේ ක්‍රමය කීප වතාවක් කිරීම තුල සමහර විට මේ තීන විද්‍ය අඩු වෙලා යනවා. එහෙම නැත්නම් ඒ ඒ ක්‍රමයට තුන් හතර වතාවක් ඇස් අරගලා ආය නැවත භාවනා කරමින් තීන මිද්දේ ඉවත් කරගන්න බැරි තත්ත උදා වෙනවා. එහෙම අවස්ථාවකදී ඒ ශ්‍රාවකයා නැගිටලා සක්මේ වාඩිලා ඉන්න භාවනා ආසනෙන් නැගිටින්න ඕනේ. නැගිටලා අර සක්මන් භාවනාවේ යෙදුනොත් අතෙන්දී වාඩි වෙලා ඉන්න තීන මිද්දේ වාඩි වෙලා භාවනා කිරීමේදී උදා වෙන තීන මිද්දය අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් එන්නේ විකල්පය හරහා මේ තීන මිද්දය අහක් කර ගන්න පුළුවන් වුණොත් සාර්ථකයි. එහෙම නැති වුණොත් අර දෙවනි මායයට අයිති දේවල් කිරීම තුල තීන මිද්දයට පහර දෙන්න පුළුවන්. දැන් දෙවනි මායя කියන්නේ අරතිය. අරති කියන්නේ අධි කුසලයට අකමැති වීම. දැන් අපි කරන අධි කුසලයේ තමයි සතරාතිපට්ඨානයේ වැඩි වීම. දැන් සතරාතිපට්ඨානයේ අධි කුසලයේ වුණාට ආමිෂ පින්කම අධි කුසලයේ නෙවෙයි. දැන් ශ්‍රාවකයාට සතරාතිපට්ඨානයේ වැඩිීමේදී පස්වෙනි මාරයා වන තීන මිද්‍ය වැඩියෙන් බලපානවා නම් අර අදි කුසලයේ අතහැරලා අව කුසලයකට වමාරු වීමෙන් නිදිමත අඩු කර හැකියි. ඒ කියන්නේ උගාක් වෙලාවට භාවනා කරමින් ඉන්නෝ නිදිමත ගතිය වැඩියෙන් එනකොට Tamanට පුළුවන් බුද්ධ වන්දනාවක් කරන්න. ඒක ආමිෂ පින්කම. ඒ වගේම Tamanට පුළුවන් ඊටත් වැඩිය ඕනනම් සමත භාවනාවක් කරන්න. නිදිමත ගතිය අඩු තමන් කැමති ඒ වගේ භාවනා වලට බුදුහාමුදුරුව පණිදාය භාවනා කියලා හඳුන්වනවා. අධි කුසලයේ තියෙන සතිපට්ඨාන භාවනාවක් වඩන වෙලාවේදී ඒකෙන් නිදිමත ගතිය හෝ වෙනත් කායික අපහසුතා ඇති වෙන වෙලාවේදී බුදුහාමුදුරුව පෙන්නනවා පණිදාය භාවනාවකට මාරු වීමෙන් ඒ දේවල් අඩු කරගන්න පුළුවන් කියලා. තීන මිද්දයක් භාවනාවෙන් ලැබෙන අතුරුඵලයක් නම් ඒක අරෝ ගන්න බැරි නම් සමත භාවනාවකට හිත යෙදීමෙන් සමහර යෝගීන්ට පුළුවන් අර විපස්සනාවෙන් ඇතිවෙච්ච තීන මිද්‍යාවක් කරගන්න. බුදුගුණ භාවනා, මෛත්‍රී භාවනා වගේ දේවල් තමන් කැමති වෙන්න ඕනේ. තමන් ප්‍රිය කරනවා නම් අනිකුත් සතිපට්ඨාන භාවනාවකට වැඩිය විනාඩි කිහිපයක් ඒ සමත භාවනාවට මාරු වුණොත් එතෙන්දී තීන මිද්‍ය අහක් වෙලා නැවතර විපස්සනා භාවනාවට යෝගියාට යෑමට හැකියාව ලැබෙනවා. ඒක එක ක්‍රමයක්. එහෙම නැත්නම් අරතිය කියන ගුණයෙන් තව පහළට යනවා. ඒ විපස්සනා භාවනාව නවත්තලා බුද්ධ පූජා ගාථා සජ්ජායනයේ පිරිත් සජ්ජායනය වෙන වෙන වන්දනාමාන චෛත්‍ය වන්දනාව බෝධින් වහන්සේ වන්දනා කිරීම ඒ වගේම විහාර වන්දනා කිරීම ආදී අවකුසලයකට ඒ අවස්ථාවේපත් වෙලා තීන මිද්දේ අහක් වුණාට පස්සේ නැවත අර භාවනාව කරන්න ආරම්භ කරන්න පුළුවන්. මෙන්න මේ වගේ කුමන හෝ ක්‍රමයකින් ඒ ශ්‍රාවකයා තමන්ගේ සතරාතිපට්ඨානේ වැඩිමෙන් එළඹුණා වූ පස්වෙනි මායයා ජයගත යුතුයි. මේ ජය ගැනීම බහුලීගත කරොත් ඒ කියන්නේ දවස් කීපයක් මේ විදිහට මේ තීන මිද්දේ නැමැති මායයාට කොටු වෙන්නේ නැතුව එතනින් එහාට මේ භාවනාව ශක්තිමත් කරගත්තොත් බහුලීගත කරගත්තොත් ඒ ශ්‍රාවකයාට මේ පස්වෙනි මායයන් පස්සේ ලැබෙන්නේ තමන් පුරුදු කරපු භාවනාවේ පහසු හරියක්. අපහසුම කොටස අහක් වුණා වගේ. මේ තීන මිද්දේ නැමැති පස්වෙනි මායя ඉවච්චර ගන්න ශක්තියක් ලබාගත් ශ්‍රාවකයාට එයා කරන ලද කුමන හෝ භාවනාව සක්මන් භාවනාව වෙන්න පුළුවන් ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන් සමත භාවනාවක් වුණත් එහෙමමයි. ඒ සියලුම භාවනා ප්‍රියමනාප භාවනාවක් බවට හැරෙනවා. මේ පස්වෙනි මාර්යාගේ ජය ලැබුණට පස්සේ. හීන මිද්‍යයට මේ භාවනාව නතු නොවන නිසාවෙන් යාට කැමති වෙලාවක කැමති ආකාරයට බොහොම පහසුවෙන් નિરાයාසයෙන් ලොකු ආයාසයකින් තොරව තමන්ගේ භාවනාව කරගෙන යාමට හැකියාව ශ්‍රාවකයාට ලැබෙනවා මෙන්න මේ කාමය අරතිය සාපිපාසාව ඒ වගේම පරේෂණ තෘෂ්ණාව හා තීන මිද්දේ කියන මායය ඉවත් වුණා දැන් සතිපට්ඨාන සූත්‍රයේ අඩංගු වෙන ආනාපාන සති භාවනාවේ ඒ පැහැදිලි කරන බුදුහාමුදුරෝ මෙන්න මේ වගේ වචනයක් අවස්ථාවක් පෙන්නනවා පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමේති සික්ඛති පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමේති සික්ඛති මේ කාය සංස්කාර සංසිඳන තුරු ආනාපාන භාවනාව සිදු කරන්න කියලා මෙන්න මේ කාය සංස්කාර සංසිඳෙනවා කියන එක පැහැදිලිව දකින්න හම් වෙන්නේ. ඔන්න ඔය මාර්ය පහ දෙනෙක් යටපත් වෙච්ච තැන. තීන විද්‍ය කියන මාර්යත් යටපත් වෙච්ච තැනයි. ඒ தത്വයට ගියාම කාය සංස්කාර සංසිඳෙනවා. කාය සංස්කාර සංසිඳෙනකොට ධර්මානුකූලව තව පැත්තෙන් බැලුවොත් පංච නීවරණ යටපත් වීමක් මෙතෙන්දි වෙන්නේ. සැබවින්ම සතිපට්ඨාන භාවනාවක් යටතේ ඔය පස්වෙනි මාර්ය යටපත් වෙනවා කියන්නේ ඒ ජය ගන්නවා කියන්නේ ඒ ජය අරගෙන විනාඩි දෙකක් භාවනා කරනවා නම් එතන නීවරණ යටපත් වෙච්ච මොහොතක් බව ධර්මානුකූලව තේරුම් කරගන්න පුළුවන්. නමුත් මේක පවතින්නේ නැහැ එකපාරට. චීන විද්‍යාවේ නැමැති මායя අතනින් මොහොතකට ජයගත්තට ඊගාවට නැවත නැවතේ භාවනාව එක්ක අයෝනිසෝ මනසිකාරයට උදව් වෙලා යෝනිසෝ මනසිකාරය නැති කරනවා. නැවත නැවත මේ මා තීන මිද්දේකේ ඉන්න මාර්යා පැමිණෙනවා. පැමිණීමේ ප්‍රතිඵලයක් විදිහට නැවත නැවත ආය කාමීය, අරතිය, සාපිපාසාව, ඒ වගේම පරේෂණ දුෂ්ණාව වගේ අනිකුත් පහළ මාරයන්ගෙන් බැටකන්න සිදු වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ශ්‍රාවකයෙක් එක් දිනයකදී එක වේලාවකදී මේ තීන විද්‍ය නැවති මායя යටපච්චර ගත්තත් එයින් සෑහීමටපත් වෙන්න එපා. නැවත නැවත බහුලීගත කරන්න. නැවත නැවත බහුලීගත කිරීමේ තුල මේ ශ්‍රාවකයාට ශක්තියක් ලැබෙනවා. Taman කැමති ඕනම වෙලාවක කැමති ආකාරයකට මේ මාර්ය පහ ජය ගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අන්නේ පස්වෙනි මාර්ය දක්වා නැත්නම් තීන මිද්දේ දක්වා යම්කිසි භාවනා ක්‍රමයකින් මේ මාර්ය පහ යටපත් කරන්න පොහොසත් වෙන ශ්‍රාවකයා ඒ බහුලීකත කරගත්තොත් එයා සමාධි ශික්ෂාව සම්පූර්ණ කරගත්ත කෙනෙක් වෙනවා. ඒ වෙලාවේ මේ භාවනාවෙන් තීන මිද්දේ යටපත් කරගෙන කරගෙන යන ඉදිරියට කරගෙන යන භාවනාව තුළ යාගේ සමාධි ශික්ෂාව සම්පූර්ණයි. ඒ කියන්නේ ශික්ෂා දෙක තුනෙන් දෙකක් සම්පූර්ණ වෙච්ච මොහොත. සීල ශික්ෂාව සම්පූර්ණ වෙලා තියෙනවා මුලින්. තීන මිද්දිය නැමැති මායයටපත් වෙනකොට මායය පස් දිනක් යටපත් වෙලා මෙතන සමාධි ශික්ෂාව සම්පූර්ණයි. දැන් එහෙමනම් මේ ප්‍රඥා ශික්ෂාවට අනුගතව තමයි ඉතිරි මාර්ය පස් වෙලා හඳාපවතින්නේ. භයානකම ස්වરૂපයේ ඉන්න මාර්ය පස් දෙනා ඔය මුල් පස් දෙනා නෙවෙයි. හඳුනගන්න ලේසි මේගොල්ලෝ. තමන්ගේ උත්සාහය මත, තමන්ගේ වෙහෙස, වීරිය මත, ලැබුණා වූ ගුරු උපදේශ මත, තේරුම් ගත්ත ප්‍රමාණය මත අර කරන ලද භාවනාවකින් කාමය ඒ වගේම ආරතිය සාපිපාසාව පරේෂණ තෘෂ්ණාව තීන මිද්දේ කියන මුල් පෙළේ මාර්ය පහ යටපත් කිරීමට ශ්‍රාවකයාට පුළුවන්. ගිහි හෝ පැවිදි ભેදයකින් තොරව. නමුත් මේ යටපත් කිරීම වගේ පහසු නෑ 6 වෙනි, 7 වෙනි, 8 වෙනි, 9 වෙනි, 10 වෙනි මාර්ගය යටපත් වෙන්නේ. මේ මාර්ගය හඳුනා ගැනීමටත් අපහසුයි. ඒ මාර්ගය යටපත් වෙන්න නම් බුදුහාමුදුරුව පෙන්වන උපදේශම පිළිපදින්න ඕනේ. ඒ වගේ මේ මාර්ගයෙන් 6 7 8 ආදී ඒ අවසාන පෙළේ ඉන්න මාර්ගය පස් දෙනා මේ භාවනාවකින් යටපත්චරන ශ්‍රාවකයා තමන්ගේ තනි තීරණයකින් කිසිසේත්ම හැකියාවක් නැහැ. තමන්ගේ තනි මතයකින් ඒක කරන්න බෑ. අනිවාර්යයෙන්ම ගුරුවරේ දීපෝ හරි ගුරු ගුරු උපදේශ මතම යා යුතුයමයි. හේතුව තමයි දැන් පළමුව පෙන්නපු කාමය, අරතිය, සාපිපාසාව, පරේෂණ තෘෂ්ණාව, තීන මිද්දේ. මේ මාර්ය පස් දෙනාම නියෝජනය කරන්නේ කාම ලෝකය. චර කාම ලෝකයේ නියෝජනය කරන එක කාම කාමවචර සත්තුන්ට තේරුම් ගන්න පහසුයි. හඳුන ගන්න පහසුයි. සමාජ අධ්‍යක්ෂින් තියෙන. නමුත් කාම ලෝකයේ ඉක්මවපු ගුණයා කාමාවචරයේ ඉක්මවපු හැකියාව 6 7 8 9 10 කියන මායයන්ට තියෙනවා. මේක තමයි භයානක. ඒ නිසාවෙන් දැන් ඇත්තටම බැලුවම මේ මනස බුදුහාමුදුරුව පෙන්වන්නේ මායාව. විඥාන විඥානයේ මායාවකට උපමා කරන්නේ. ඒතර කාමාවචර සත්‍යාගේ විඥාණය තුල තියෙන්නේ කාම මායා. නමුත් කාම මායන් වලට බලපාන්නේ මුල් මාර්ය පහයි. මුල් මාර්ය පහ කියන්නේ කාමය, අරතිය, සාපිපාසාව, පරේෂණ තෘෂ්ණාව හා තීන මිද්දේ. මේවා කාම මායන් ගේන ධර්මයි. නමුත් 6 7 ආදී අවසාන මාර්ය පස් දෙනා බිය සැකය මකු බව ලාභ සත්‍යාර කීර්ති ප්‍රශංසා ඒ වගේම අනුන් පහත් කරලා තමන් උසස් කොට සැලකීම කියන මාර්ය පස් දෙනා කාම ලෝකයේ විතර නියෝජනය කරන මාර්යෝ නෙවෙයි මේගොල්ලෝ කාම ලෝකය නියෝජනය කරනවා මේ අන්තිම මාර්ය පස් දෙනා කාම ලෝකයට එහැයින් තියෙන කාමාවචරයේ ඉක්මෝපු රූපාවචර අරූපාවචර මායන් ස්වરૂපයකින් යුක්තයි. කාම මායන් වලට ඊටම වැඩි භයානකයි. බ්‍රහ්ම මායා. මේ ලෝකයේ බ්‍රහ්ම මායන් ටික ඔක්කොම හදන්නේ ඔන්න ඔය අන්තිම මාර්ය පස් දෙනයි. දැන් සාමාන්‍යයෙන් තමන්ගේ තනි මතයට භාවනා කරපු අයට ඔය යම්කිසි විදිහක දේව බ්‍රහ්ම ආදී සත්‍යයන් උදව් කරනවා ඒ වගේ උපදෙස් දෙනවා මිත්‍ර වෙනවා ඒවා සියල්ල බ්‍රහ්ම මායාව දැන් භාවනා කරන අය ඕන තරම් ඉන්නවා ඊ පැවිදි ඒගොල්ලොම කියනවා අපිට දිව්‍ය ලෝකයේ ශාක්‍ර දෙවියෝ නැත්නම් වෙනත් දෙවියෙක් උදව් මේක නිර්මාණය වෙලා තියෙන යාගේ ඔය බ්‍රහ්ම මායයට අහුවෙලා. එයාට පළවෙනි මාර්ය පස් දෙනා යටපත් වුණාට ඒ මාර්ය පස් දෙනාගෙන් පස්සේ බ්‍රහ්ම මායම තේරුම් ගන්න බෑ. ඒකට මුලා වෙනවා. එතන ලංකාවේ තියෙන විශාල පිරිසක් මහා බ්‍රහ්මයක් ගනුදෙනු කරනවා. මෙයා නිකම්ම මිනිසෙක් වගේ ඉන්නකොට ගනුදෙනු කරන්නේ නැහැ එහෙම. එහෙම හැකියාවක් එයා ලැබුවා කියන්නේ භාවනා කරලා. එහෙනම් මේ බ්‍රහ්ම මායමට අහුවෙන්න ඔය අවසාන මාර්ය පහ දෙනා ගැන හොඳ දැනුමක් තියෙන ගුරුවරු යටතේ උපදේශ නැතුව භාවනා කරන ඕනම කෙනෙකුට මෙන්න මේ බ්‍රහ්ම මායමට අහු වෙනවා. ඒ නිසාම බුදුහාමුදුරුවෝ පෙන්නන උන්වහන්සේ හඳුන්වනකොට බුදුහාමුදුරුවෝ කවුද කියලා ශ්‍රාවකයාට කියා දෙනවා. බුදුහාමුදුරුවෝ නම් දේවාති දේව මාරාති මාර බ්‍රහ්මාති බ්‍රහ්ම මේ සියලුම මායන් වලට අහු වෙච්ච කෙනෙක් නෙවෙයි. එහෙනම් ශ්‍රාවකයා දැනගන්න ඕනේ බුදුහාමුදුරන්ට වැඩිය ලොකු දෙවියෙක් ඉන්න බෑ. දෙවියෝ ඊට වැඩිය උසස් කෙල් ලෙස සැලකුවොත් කවදාවත් එයාට ශ්‍රාවකයෙක් වෙන්නත් බෑ. මාරාති මාරය කියන බ්‍රහම් පදය ශ්‍රාවකයා පිළිගත්තේ නැත්නම් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ඒ නිසාවෙන් අපිට ඒ වගේ தත්ත්වයකටපත් වෙන්න වෙන නිසාවෙන් මේ අන්තිම මාර්ගය ගැන ඊගාව දේශනාවේදී පැහැදිලි කරනවා. අදට දේශනාව සඳහා නියමිත කාලය අවසන් වෙලා තියෙනවා. හැමදිනාටම ඒ දායක පින්වතුන් හැමදිනාටම ඒ වගේම මේ ධර්ම ශ්‍රවණයට පැමිණියා වූ සෑම දිනාටම නිවෙස්වල සිට ධර්ම ශ්‍රවණය කරන සෑම දිනාටම වගේම ආස්ථාවේ කාර්ය මණ්ඩලය ඇතුළු අපි සෑම දිනාටම මේ ධර්මශ්‍රවණය කුසලයේ හේතුවෙන් සංසාර මුක්තිය ලබා ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධයටම හේතු සාධක වේවා කියලා හැමදෙනාම ප්‍රාර්ථනා කරනවා. සම්බිනාතම තෙරුවන් සරණයි. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරන්තක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං ආකාසත්තා බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක ශාසනං සාත් සාත් සාත් දෙකරුන් දේශකයන් වහන්සේට අපි ආශිර්වාද කරමු ආගමික වශයෙන් ශාසනික වශයෙන් සමාජීය වශයෙන් ශාස්ත්‍රීය වශයෙන් වහන්සේ කරන උදාර මේවර කරගෙන යාමට හැකි ශක්තිය බැහැ ලැබේවා තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබ සිළු දෙවියන්ගේ රැකවරණයෙන් නිරුක් නිරෝගී භාවය චිර ජීවනයේ ලැබේවා එමෙන්න මෙවන් බුදු පුතුකු මෙලවට බිහි කළ දයාබර මෑණියන් වහන්සේට හැදුවැඩූ පියතුමාටත් මේ පින ඒකාකාරවම පිළිටේවා අද සෙනසුරාදා රාත්‍රී ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන් වහන්සේ කොරණ පොකුණුවිට ශ්‍රී මියාලංකාරාම නිවාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. Thank you.